දවස්වල දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමාජික ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා කි පූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යනවා තමන්ට හිතන්න බැරි මේ විදිහේ මෝඩ කතා කරන ජීවිතය එක්කෝ ජාතක බුදු ගුරුයි කියන සම්බුදුහාමුදුරන් විශ්වාසයේ වරු මොකක් හරි ජීවිතය ආදී තිබෙන යම් කිසි කලතන ගතියක් ඒක තමයි ජීවිතේ පාපී ගම්බීර ප්‍රතිවිදේ කියන මේලෙන් කීපයක් තෝරගත්තට පස්සේ ජාතක පොත කොයි විදිහට අර කොයි කරුණු දුණා ඒක නිර්මූල කරලා නිර්මූල කිසි පැත්තකට යොදා සාමාන්‍ය අහකට විදිහට සකස් කර ගැනීමට පුළුවන්කම. ඒකයි මේ ඒක ඒ අවුල් සහිත කියන්නේ අස්වභාවික සිද්ධීන් කියන ජාතක වර්ණ කියන්නේ මේකයි. සාස්ත්‍රයක් ඒ විදිහට තෝරලා හිටව පුරු වෙච්චාම ඊළඟට පෙරෙන කොයි එකේ විසි පැත්තට අරවල තේරුම් ගන්න. නමුත් මේ වායයට මේ සිද්ධිය උදේ බෞද්ධ දර්ශනයේ ලෝකී සාමාන්‍ය මේ ඒ ව්‍යාපාරික ස්වરૂපය ඇති අයට බෞද්ධ දර්ශනයේ කොහෙත්ම ඇන්නේ ව්‍යාපාරික ස්වરૂපයේ කියලා කිව්වේ යම් සමේකින් ආදායමක් ලබන මොන පැත්තෙන් හරි ආදායමක් ලබන්න අදහස් තියෙන අයට බුද්ධ ධර්මයේ ලොකු හානියක් ඒ නිසා ඒ අය ලුවන් තරම් උපක්‍රම යෙදුවා මේක නොමගට දාලා අර සමාජයේ පිළිනු ගන්නා තත්ත්වයකට නමුත් මේක අර తాවකාලික ව්‍යාපාරික ලාභයක් නෙවෙයි ඒ මුළු සංසාර ජීවිතේම ආටෝප කරන දේවල් තුළ බුදුහාමුදුරුවෝ දේශනා කළේ නමුත් බුදුහාමුදුරුවෝ අර සක්නාමන්තයාට මේකෙන් මියෝ ප්‍රයෝජනෙ ලැබෙන්නේ කිව්වොත් කොටසක් දෙකක්ම කොයි තරම් අවුල් කරලා තිබුණත් ඒක නිරවුල් කරලා නිදි කැඳ ගන්න පුළුවන් ගත්තාම එහි මහ විශාල සාර ධර්ම ගොඩායි. ආසියම එතන තියෙන බව වටා ගන්න. දැන් මේ ජාතකය මේ නෑදෑයින් පිළිබඳව තමන් සංසාරෙදි තමන් විසින් නෑදෑයෝ කියන්නේ තමන්ගේ නෑදෑකම නෙමෙයි ඉතින් ඉදිරිපත් කරන්නේ තමන්ගෙන් පිහිට ලැබිය යුත්තාට තමා විසින් පිහිට වීම පිණිස ඉදිරිපත් වෙච්ච සංඝයා ඉදිරියේ බුදුහාමුදුරන් දේශනා කරන්න ඒ කාර්යය එළු. එතකොට මේ බුදුහාමුදුරන්ගේ අනුකම්පා සහගත සෑම දිනා කෙරෙහිම දයාවෙන් සාධාරණත්වයෙන් යුක්ත මේ සසරේ මේ විදිහේ කරපු නිසා මේ බුදු ආවාය කියන මේ தත්ත්වේ වටහා දීමට තමයි මේ මේ උන්වහන්සේ මේ කතාව ඉදිරිපත් කළේ. මේ කතාවේ තියෙන මේ දැන් පොතේ සඳහන් වෙලා තියෙන එක ඉස්සෙල්ලා අපි කියනවා. ඊට පස්සේ ඒක නිරූපණ කරනවා. එතකොට තමයි ඒකේ දෙපැත්තේ දිනුවා. මේ ඒක බුදුහාමුදුරුවෝ එක්තරා ආත්මයකදී කරපු සිද්ධියක් මෙතන මතුව ලැබෙන්නේ. මොකක්ද? ඒ කාලේ එක්තරා රජ කෙනෙක්. ඒ රජු උදේ යම් ක්‍රීඩාවකට ගිහිල්ලා අවශ්‍ය වේලාවේ ආවා මන්. එයාගේ අස්ස කරපු තමයි ආපහු කරන්නේ. ඇවිල්ලා ඒ අස්ස කරපු දාලා රජු නින්දට ගියා. රාත්‍රී අර ඒකට යොදලා තිබිච්ච නොයිත් වර්ගයේ පැටි පයිසය දෙලා අරවා මෙවුවා මේ බල්ලු කාල තිබුණ එළි විලා බලන්න. ඉතින් බල්ලු කාල මේක හිඳිනී නාස්ති කරලා දිනනවා දැක්ක රජුරත් කියන්නේ. ඉතින් රාජ්‍ය ලෝකලේ වුණත් හැමතියන්ට කතා කරලා කිව්වා. හමු වෙන හමු වෙන හැම බල්ලටම පල්ලම් මරනවා. ඉතින් ඒක මේ රාජාඥාව ලැබුණාට පස්සේ ඉතින් මේ ඇත්තෝ දැන් මේ බලු කරුත් කියන්නේ වගේ තුරුලාගෙන මේ බලු මරන්න ඈම තනමු හැරි. ඉතින් මේ දුකම වදයක් වුණා මේ ඒ දා හිටපු ඒ ප්‍රදේශීතු බලන්න. ඒ රටේ හිටපු බලන්න. හරිම කුසලවත්. මම කරදරයක් වුණාට ජීවත් වෙන්න ඉඩක් නැහැ. ඉතින් මේ හැම බල්ලෙක්ම ඉතින් බේරෙන්න සෑම තැනම දුවල දුවල දුවල දුවල නිදහස් තැනක් වශයෙන් යන්නේ කොහොමද? මේ කතාව කියනවා. ඒ සොහනේ හිටියන් තව එක්තරා බණේ. ඒ බල්ලා තවත් ශික්ෂක් එක්ක නායකකම් කරගෙන මේ බල්ල නායකයා වෙලා ඉන්නවා පොඩි සඳහන් වෙන්නේ. ඉතින් මේ බල්ල ඔක්කොම මෙතන මේ නායකයෙක් ඉන්න නිසා බල්ල ඔක්කොම ගිහිල්ලා ඒ සෝහන්ට රොක් කළා අර බල්ලට පැමිණිලා අඬු බුදුම විදිය කරදරයකට අපත් වෙලායි අපිට මේකට පිළික වෙන්නේ ඉතිරිද උන්වහන්සේ තමයි අපේ නායකයා ඒක නිසා අපිව බේරගන්නේ කියලා බල්ලු පැමිණිල්ලක් කළාලු අර මහ බල්ලු ඉතින් මේකට කියන්නේ කුක්කුරු ජාති පිළික ඉතින් ඒ බල්ලා කල්පනා කළාලු යා වාගේ හොඳ ಗುಣ රකින්න කෙනෙක් ඉන්නේ සාසන මේකේ ඉරවුල ප්‍රබන්නෝනේ කියන කලේ කියන්නේ මොකද්ද? ඒ බල්ලා පාරමිතා අනුස්මරණය කරනවා. අතීත පාරමිතා අනුස්මරණය කරලා මෛත්‍රී ධ්‍යානයට නමනවා. කවුද මේ බල්ලා? ඉතින් ඔය කතා කියනකොට උතුම් විදිහේ මානසික අප්‍රසාද වෙන්න එපා. ඔබ ඉතිලා රාජ්‍යයේ කම කතාව කතා කරන බ්ලාඩ් සනිස්ලක් ලබා දෙනවා ඔබලා බය නැති ඉස්සයි ඔබලේ කියලා යන ගමන් අදිෂ්ඨාන කළාලු කිසි කෙනෙක් මා කෙරෙහි වෛර නොවේවා කෙනෙක් මා පිළිබඳව කිසිම අප්‍රසාදයක් ඇති නොවේවා කියන මෛත්‍රී අපේක්ෂා අධිකරගෙන හොඳයි අපි එතනින් ඉස්සනවා. මොකද තවත් එහාට ගියත් ඕක නිකන් අර නිකන් බලු කුණ වෙලා යනවා. ඉතින් පොතේ දෙන සිද්ධියයි මම මේ. ඒකට එතනින් මේ යටවෙච්ච දැන් මේ කවුරු හරි උද්දලයක් කවුරු හරි ඒ සියල්ල වහන්න බෑ එයාට පුළුවන් විදිහට මේක අවුල් කරලා විශේෂ කර ඒක ඇත්ත වහලා දාන්න බෑ නමුත් මෙතන සිද්ධියේ ඒ මේකට කුරු ජාතිකය කියලා සඳහන් කරන්න හේතුව මෙන්න මේ බලු ප්‍රශ්නය ගැනයි මේ ජාතකයන් ඒක නිසා කුරු ජාතකය කියලා කියන්නේ ඒක සාධාරණයි යුක්තිසහගතයි ඒකේ කිසිම වරදක් නැහැ මොකද බල්ලම් පිළිබඳව ප්‍රශ්නයක් තොද දැන් මේ සිද්ධිය මේ ආකාරය ওই දින විදිහට මෛත්‍රී ආදී මේ ඔක්කොම ගොනු වෙලා එනකොට ඉතන සිද්ධ වෙච්ච පැත්ත හවුස්නකොට පේනවා මේක මේ උසස් සාමකාමී ජීවිතයක් ගත කරපු ඒ වගේම මනසක ජීවිතයේ විදර්ශනාවේ භාවනා කරමින් මෛත්‍රී ස්වરૂපය සිතේ දරාගෙන හිටපු තාපසේ මහන්සේ කෙනෙකුගේ සිද්ධියක් එන මේ උදව්. ඒ කොහොමද? අපි එක ගොනු කරලා දැන්නේ අය මේ කතාව ගොනු කරලා බලනකොට පේනවා එක තැනකට බල්ලෝ රොක් වෙනකොට. දැන් ඒ සත්තු පස්සේ මරන් දෙලෝනකොට ඉම් සීසීකට එහෙමනේ දුවලා නිදහස් තැනක් වශයෙන් වෙනදට වඩා බල්ලෝ සොහොනට ගොනු වෙනකොට ඒ ආශ්‍රිත වීතපු මේ ආපදින් මහන්සියට මේ ගැන විපරම් කරන්න තිබුණා. මොකද මේ බල්ලෝ මේ විදිහට එක පැත්තකට ගොනු වෙනවා. ඇයි මේ බල්ලෝ වෙනදා වාගේ විසිරී නොනිකින්නේ මෙහාට වෙලා උඩු ගුරුලා මේ ඉන්නේ මොකද? අන්න ඒක විපරම් කරගන්න යාට බල්ලම්ගෙන් අහන්න බෑ. ඒක සමාජයෙන් අහන්න ඕනේ. ඒකට යාට සමාජයෙන් දැනගන්න හම්බුණා මෙන්න මේ විදිහ අකරතැබ්බයකට මේ අකරණ බල්ලපත් වෙලා තිබෙනවා. රජගෙදර තිබිච්ච අස්සෙන්ගේ පටි වර්ණය බල්ලෝ පිට බල්ලෝ කෑවයි කියලා ඒ ඉන්න තරම් කුබල් කරන්නේ. එතකොට මේ සාක්ෂි මහන්සේගේ සම්පාලේ හොඳටම මෛත්‍රිය තිබිච්ච බව පේනවා. අමුතිය මෛත්‍රී ධ්‍යානකට සමවදින්න ඕනේ නැහැ. ඒකම ධ්‍යානක් වෙනවා. ධ්‍යානක් බව ඔප්පු කරනවා. මොකද්ද? මේ අකරුණ සත්‍යයෙන් එරෙහි ඉදිරිපත් වෙන ඔවුන්ගේ නිදහස කතා කතා කරන්න රාජ්‍යමුන්ට අනිසුර ලබා දෙන්න. ඉදිරිපත් වෙන කිසි කෙනෙක් කියේ නැහැ. ඔක්කොම බල්ලු මරණ අදහස විතරයි. ඒකට මේ උත්තරය මේ කවුද මේ බෝධිසත්වය වශයෙන් තමයි මිනිස්සුන්ගේ වෙන් කරන්නේ. එතකොට බෝධිසත්වය බලු ආත්මෙත් ඉපදලා හොඳ වැඩ කළා. මේ නරි ආත්මෙත් ඉපදලා හොඳ වැඩ කළා කියන එක අපි නම්බුවක් කොටසයි. නමුත් අනිගෙන හොඳ වැඩ කරන්න බෑ උන් නරිය. බල්ලු වෙලා හොඳ වැඩ කරන්න බෑ ඒකක් බලන්නේ. නමුත් හොඳ වැඩ හොඳ ස්වરૂපයෙන් ජීවත් වෙන්න පුළුවන්. එහෙම අවස්ථා බලනම සතුන්ගේ තියෙනවා. නමුත් මේ විදිහේ විශාල උදාර වැඩක් කරන්න මල්ලිත් බෑ අපිට. ඔය ඔය විදිහට කල්පනා කරනවා. ඒකට මේ කතා පොත බොරුවක්. බොරුවක් නෙමෙයි ඇත්ත. මේක කුද්දක නිකායේ මේ නිකායට අයිති මේ එක ග්‍රන්ථ කොටසක්. මේ ධාතක පොත. ඒක නිසා ඒක අස්කරන්නේ. අනිත්‍ය බුද්ධ දේශනාවෙන් කියාපු ගාථාව මේකේ තියෙනවා. ඒක ඔය විස්තරන්න පුළුවන් වනේ මොකද නිකං ගාථා නෙමෙයි ඉල්ලා තියෙනවා බොහොම සාරවත්තා. ඉතින් ඒකත් එක්ක මේ ගලපලා තියෙනවා. ඉවයකේ යම් කිසි කුණු රොඩක් දාලා. අවුල් කළානේ ඒක සුද්ධ කරගන්න අපි දැනගන්න. ඒකට මේ උදාන සිතක් ඇති මේ උත්සමය තමන්ගේ කටයුත්ත එහෙම තියෙද්දි මේ අසරණ බල් උඩුගුණ ළමින් මේ දුක් විඳින සත්‍යය දැකලා එයාගේ හිතේ මුම් බේර ගන්න ඕනේ කියලා හිතුවා නම් අන්න ඒකම තමයි මේ පොතේ හරියටම ගරතිලා සඳහන් කරපු මෛත්‍රිය. මෛත්‍රී ධ්‍යානයට සමවැදුණා කියන එකත් මොකක්ද මෛත්‍රී ධ්‍යානෙ? මෛත්‍රී ධ්‍යානෙ කියන්නේ මොනම කාලයකින් මොනම නිමිත්ත නිමිත්ත මොන කාලයකින් සකස් වුණා බය කරන, ඒ වගේම කැටි ගන්නන, ඒ වගේම රිදවන මොන තාලෙන් තමයි ඉදිරියේ තියෙන නිමිත්ත සකස් වුණා. අර මෛත්‍රිය කැඩෙන්නේ නැති තත්ත්වයක් නම් එහෙමම මෛත්‍රිය තියෙනවා නම් ඒක වෙනස් නොවි තියෙනවා නම් ඒකෙදි එහෙමයි. ඒ මානසික ආකෘතිය හැඩය හැම එකකටම ඉදිරිපත් වෙමින් නොකෙඩී පවතිනවා නම් මේ මේ සිතට තියෙන නම තමයි ධ්‍යාන. අපි ධ්‍යාන શબ્දයත් එක්ක අපේ දැන් සිතිවිලි වැඩ කරන්නේ එක්තරා තමයි. ධ්‍යාන සමයු දෙන්නේ ගල් වෙලා ඔක්කොම හද වෙලා ඉන්නේ. ඒ අතපය තිර වෙනවා. ඔන්න ඒ විදිහේ අනුභූත වෙච්ච තත්ත්වයක් ගැනයි මේ ධ්‍යානය ගැන අපි කියන්නේ. නමුත් ඒක නෙමෙයි ධ්‍යානය කියන්නේ මානසික උදාරමට්ටමක්. වෙනස් නොවන තත්ත්වේ ඒ උදාර සිටිවිලි ශක්තිමත් වුණාට පස්සේ එයාගේ හිත මෛත්‍රී ධ්‍යානයේ තමයි නැත්නම්. එතකොට පාකම ආදි හෝය. ඒ හොඳ අදහසක් එක්ක සිත හොඳටම ස්ථිර වුණා නම් ඒ විදිහටම විතරම වැඩ කරනවා කියන්නේ ධ්‍යාන. මේ තාපසීන් වහන්සේ නැත්නම් මේ සත්පුරුෂයා සිත අර අසරණ බලනකොට සමාජයේ සිටේ යෙදිච්ච ආකාරයේ දිට බලනකොට ඒ වාගේ මේකට අවංකව ඔවුන්ගේ සනසිල්ල සඳහා රජ දෙදෙට යන්න යන්න මේ ඉදිරිපත් ආදී මේ දේවල් බලනකොට සම්පූර්ණ කැටගෙන ගොනු වෙච්ච කැටගැහිච්ච මෛත්‍රී ස්වરૂපය ඉතී තිබිච්ච බව වේ. ඕක බල්ලෙක්ට කරන්න බෑ. ඒ වගේම ඔය ත්‍රිසං ආත්මාදී ඔය ආත්ම වලට ඔය කියන උදාන චිත්ත ස්වરૂප මනෝමනසිකින් ඇතුල් වෙන්නේ. ඇතුල් කරන්නත් බෑ. මොකද ඒ සිතක ආකෘතිය ඊට වඩා ලොකු අපරිසිද්ධ ස්වરૂපයක් තියෙන නිසා. මිනිහෙකුටත් බෑ. මිනිහත් කල්යාණ ප්‍රත්‍යඥයෙක් වෙන්නේ. අංග ප්‍රත්‍යඥයට. අංග ප්‍රත්‍යඥය ජීවහම අර යහමත ජීවිතේ සිටේ හදවන්න ගන්න බැරි මට්ටමේ ඉන්න පුද්ගලෙක්. ඒකට මේ නාමජීවන් නැත්තම් මේ සත්පුරුෂය. දෙලින්ම රජගෙද. ඊළඟට රජුලෙක් කතා කරන්න අවසිරෙන ඉල්ල. ආපු කාරණේ ආවම මේ මේ කිසිවක් නෙවෙයි මගේ රාමේ සලාලේ. මම මේ අද මේ රටේ කෙරෙනා අනත්යක් ගැන රජුලක් වෙනවා. ඒක රජුණට අගුණයි. රජුරෝ කෙරෙහි මෛත්‍රී නිවම්යයි. මොකද ඔය විදිහේ අයුතු සාගත ක්‍රියා Tamange පාලන තන්ත්‍රය යටතේ සිද්ධ වෙනකොට පාලකයාට වෙන කරදර කොයි විදිහින් වෙයිද කියන්න බෑ ඒ නිසා සම්මානවත් බලන කෙරෙහි විතරක් නෙවෙයි අතුරුන්නවත් කෙරෙහි චිතලයි මම මේ ගමන දෙපැත්තම බේරෙනවා ඒක කාරණේ වහම අජුරුකෝ මේ අමතක කරන්නේ හේතුව මේ මගේ මේ ආගුව මට වෙච්ච පාඩුව ගැන සැක. මේ අයකින් මේක කෙරෙන්න ඇති කියලා තමයි. ඒක දිනා හවු. ඔබ වහන්සේගේ ඔය මේ අන් ඔය වර්ග කනෝ වහන්සේ දැක්ක සාක්ෂියක් කවුරු හරි ඉන්නවා. දුක එහෙම දැක්කේ නෑ. වුන් තමයි කණ්ඩ ඇත්තේ. අපිට මෙහා දිලිපත් කරනවා තර්කයක්. දැන් ඔය ඔක්කොම අර බල්ලෙක් දිලිපත් කරපු තර්ක අතීතය වගේ නෝ ඊට කතා කරන්න පුළුවන් නිලට බල්ලෙක් කිව්වොත් මේ අපරාධ. ඉතින් දැන් මේ නීතියට යටත් වෙච්ච කොටසකුත් මේ රටේ ඉන්නවා මේ නීතියට යටත් වෙච්ච කොටස. දැන් ඔන්න අර කාර්මේ පහදා දීම සඳහා මේ සත්පුරුෂයයි දීපවත් කරපු කාර්ය. ඔබ වහන්සේගේ නීතිය රාජ නීතිය කාට ආදාන වෙන්නේ? ඒකට කාට සාධාරණ නීති නීතියක් දැන් මෙතන අසාධාරණත්වයකින් ඉදේ. ඒ මොකද නොමරන බලන රජුන් වහන්සේ මේ රටේ. මොකද මේ රජගෙදර ඉන්න බල්ලෙක් එක්කම බලන්න. රජගෙදර ඉන්න බල්ලු මාරන්නේ නැහැ. උඹ රජුණෝගේ ගේ නිසා නමුත් අනිත් අතරට මේ හැම තැනම තුම්පකා දුවන අන්න බල්ලෝ විතරයි විතරයි මේ නීතිය මේ ක්‍රියාත්මක. අජුණෝ තේ මෙන්න මේක සුලමුල මම පෙන්නන්නම් මේ එක බල්ලෙක්වත් කාන්නේ නැහැ. අපි බලමු මේ කොයි බල්ලොද මේක කාලා තියෙන්නේ. හැබැයි රජුගාමී මෙයාගේ සත්පුරුෂකමේ හැටියට බල්ලාගේ හැටි උහුම තමයි. බල්ලා දඬුවම මතක තියෙන කෙනෙක් නෙවෙයි. ඒ සතා හොඳ නරක දෙන්නේ කෙනෙක් නෙවෙයි. ආම જાතිය තිබුණා කියලා. ඕක තමයි තිබුණේ. කියන හැඟීම උඩ රජුගාමී කාරණේ මත අහන දැන් මම වරද කාර්යයක් එන්නම්. කියලා අර ඒ රජගෙදරේ ඉන්න බල්ලන්ට මේ මේ මඩේ තියෙනව දුට්ට ගන්න මම නිකරෝන බේත. මේ මම නිකරෝන බේත දුන්නාම අර අංකෑලි. ඒ බල්ලෝයි කාලේ. මොකද පිටින් එන්න ඉඩක් නැහැ ඔක්කොම මුරකාවල් කියන්නේ. නමුත් අධිකතරින්ද බලන්න ඕන හැටිම කන්න. එතකොට දැන් මේ විදිහේ කතා කෝසක් එක්ක අපි සමාජයේ දෙස බැලනකොට එදා නෙවෙයි කවදත් මේව තිබිච්ච ස්වરૂප හැටියට අපිට තීරණය කරන්න පුළුවන්. ඒකේ පැත්තෙන් ඉදම යාවේ ඊට වඩා දර්ශනයක් මේක ඇතුලේ තියෙනවා. එතකොට ඒ රජුගන්ට ඒ කාරණේ පහදලා දීලා ඒ අවස්ථාවේ රජුගන්ගේ නර නීතිය අවලම්බන කෙරුවා. අනේ කිසිම බල්ලෙක් මරන්න එපා. මේක බල්ලන්ගේ වරද නෙමෙයි. මේ මිනිස්සු අපේ වරද. ඒ මොකද බල්ලන්ට බල්ලු බල්ලු බව නොදැන. මේ බල්ලන්ගෙන් වෙන වැඩේ දීර්ඝ ආරක්ෂා කරන්න අපි ඉදිරිපත් නොවීම වරදක් නතු කිසිම බල්ලෙක් වැඩිකාරයෙක් නොවේ කියන බව අත්දැක. ඔප්පු කළ කාරණයක් මතක දීලා ඒ රජුණෝ ඒ ධර්මයේ පිහිටි. පිහිටෝල සියලු බල්ලන්ට සනිසිදු ලබා දුන්නා කියලා මේ ඒක අර්ථ ගන්න. එතකොට මෙතන නායක බල්ල වශයෙන් ආසමයේ ඉලිපත් කළයි නායක බල්ලගෙන් කතා කරයි කියන එකයි මෙතන පොතේ තියෙන සඳහන්. ඒකට නායක බල්ලයි කිව්වම ඒකට බල්ලෙක්ම දාන්න වෙනවා. මොකද බල්ලන්ගේ නායකයා බලු නායකයා. අන්න ඒක නිසා. ඒකට නමුත් මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද? දැන් මේ බල්ලන් ගැන කතා කරන්න ගිය මේ පුද්ගලයා කතා කරන්න ගියේ අලු ප්‍රශ්නයක් නිසා ඕකට කවුදා අහවන තමයි බන්දෝත් කතා කරන්නේ. ඒකට එයා ඒ පිරිසි කෙනෙක්. ඒ අවස්ථාවට එයා බල්ලෙක් වුණා නෙවෙයි. එයා ඒ පිරිසට සහයෝගයෙන් ප්‍රධානිය වුණා. අන්න ඒක අල්ලගෙන මේ මිනිස්සු කවුරු හරි මේක අර බලු පැත්තටම දාලා තියෙනවා. අන්න ඒකයි උතන පරස්පරයක් තියෙන මේ ස්වරූපයක් ඉදිරිපත් කරන්නේ. ඒක අපි අර විදිහට ගත්තාම අර යාකටේට සම්පූර්ණයෙන්ම නිර්දෝෂ මෛත්‍රියක ඒ වාදයේම විෂාකාර කෙරෙහිදීක බෝධිසත්වයේ කුට අයිති වෙන සිද්ධියක් හැටියෙනුත් අපට සෑම පැත්තකින්ම මේක ඔප්පේ. එතකොට මේ ගාථාව මේ මේ කථාපෝත අල්ලලා බුදුහාමුදුරුගේ දේශනාව. මොකද්ද? යේ දීපුක්කුරා රාජ කුලම්හි වද්දා කෙලෙසයක වන්න බබුසක. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ කතාවේ සම්පූර්ණ සම්පින්දනය අරගෙන ගාතාවට ඒ ගාතාවෙන් තමයි මේ කතාව විවෘත අවල් කළා දොට්ට ඇදලා කරුණු මේ මේ විදිහට කරන්න උදව්වක් වශයෙන් මේ ගාතාව තියෙනවා තුන දැන් මෙතන පෙන්නනවා බුදුහාමුදුරු මේ ගාථාවෙන් යම් රජ යම් පල්ලෙක් රජ ගෙදර හිටියනම් ඒ රජ ගෙදර ඉන්න බල්ලා අජුරුවන්ගෙන් කාලා බීලා ඒ වගේම අජුරුවන්ගේ පෝෂණය ලබන එයා හොඳ ශක්තිමත් ඒ වගේම හොඳ හැඩ ඇති බල්ලෝ තමයි රජ ගෙදර ඉන්නේ ත්‍රිදී නවජ්ජා කොච්චර වුන් කෑවත් බල්ලු බල්ලුම නමුත් රජුගේ නීතියේ ක්‍රමයේ හැටියට ඔවුන් නිර්දෝෂ ඔවුන් නිර්දෝෂ දැන් මෙතන පෙන්නන්නේ මොකද්ද අධාර්මික තීරණයක තියෙන ස්වરૂපයත් ඒකේ වරදක් ඒ වෙන්දයන හාර තමයි මේ මේ තේමේ නවජ්ජා මයස්මි වච්චය. මයස්මි වච්චය කියන්නේ මේ මා කතා කරනවා මේ මේ අනිත් බලන. අනිත් බලන සියල්ලම වැඩිකාර. නමුත් අර අධිකතේ ඉන්න බලන සියල්ලම නිර්ද. ඒකට පිටේ ඉන්න බලන සියලුම වැඩිකාර. නායං සත්‍ය. මේතර වෙන්නන්නේ ඒ ඒ ඒ ඒ ක්‍රමය යටතේ කිසිම ඇත්තක් ඇත්ත කියලා කිව්වේ මොකක්ද? නිදොස් ස්වરૂපයක් නැත. ඇත්තේදී නිදොස් ස්වરૂප. මෙතන ඇත්තක් නැති එක නිදොස් ස්වરૂපයක් නැත. නොවැරදි කියලා කියන්නේ බෑ ඔහොම වැරදි. වැරදි තමයි වැරදි එක තමයි මේ මේ සත්‍ය නොවන දේ හැටියෙන් ඉදිරිපත් කරන මෙතන මේ වරද. එතකොට දුබ්බල සාති කායන් හැම තැනම මේ බුදුහාමුදුරුවෝ මේ කතා කරන්නේ කාටද මේ පරිදු සිද්ධිය අල්ලගෙන ලෝකෙටම කතා කරනවා තනි තනි පුජ්‍යලයාගේ ජීවිතය ඇතුලේ මේ සිද්ධිය වෙන බව නැතු මේක ලෝකෙට කතා කරන්නේ දුරම මෙහෙම බල්ලන්ගේ කියවම තමයි අම්දොට්ට දාන්න එපා ඒක නිසා අම්දොට්ට දැම්මොත් බල්ලෝ කාලය යනවා කියන සාමාන්‍ය කතන්දරයක් වගේ මේ තේරෙන්නේ. මේක එහෙම නෙමෙයි. හැමතැනම හැම පුද්ගලයේ තුලම සීන ධර්ම ස්වરૂපයත් බුදුහාමුදුරුවෝ මේ සිද්ධිය අල්ලගෙන උන්වහන්සේ අතීතයේ කරපු යම් කිසි යහපත් වැඩතු ඉස්සරහට දාලා මේ පෙන්වන්නේ මොකද්ද? පුද්ගලික වශයෙන් හැම පුද්ගලයා තුළම තියෙන දෝෂයක් ඉස්සරහට දාන දාන්න ගත්ත සක්‍රමයක් තමයි මේ බුදුහාමුදුරු මේ දැන් දීපන්නේ. එතකොට දුබ්බල සාතිකාය ගැම වෙලෙම දුර්වලයි. යමක් කර කියා ගන්න බැරි පුජ්‍යලයි. හැම වෙලෙම අර පීඩණයට ඒ වගේම හානියට ඍතුමට මේ සියල්ලටම හානි කරපත්තෙන් ගොදුරු වෙනවායි දුබ්බලයා දුර්වලයා කියන බුදුහාමුදුරුවෝ. එතකොට දැන් මෙතන කතා පුවත එකක්. ඒ කතා පොතේ තියෙන සලකුණු ටිකක් තමයි මේ ගාථාවට ඇතුළු කරලා තියෙන්නේ. නමුත් මේ ගාථාව තුලින් පෙන්වන්නේ මොකද්ද? මේ ජීවිතවල තියෙන එක්තරා හැම වෙලේම පාවිච්චියට ගැනෙන එක්තරා නරක නැත්නම් කෙලෙස් සහිත ස්වરૂපයක් බුදුහාමුදුරුවෝ අපි ගම්මේ මොකක්ද? දැන් අපේ ජීවිතේ නොයෙකුත් දේවල් වලට අපේ ජීවිතේ ඒ යොමු වෙන අවස්ථාවල් වලදී චිත්ත විසින් කියනා වූ නැත්නම් චිත්ත විසින් තීරණය කරන්නා වූ ක්‍රමයේ තමයි අපේ ඒ වැඩේට අපි සම්බන්ධ වෙන්නේ අපේ ජීවිතේ සම්බන්ධ කරන්නේ අර චිත්ත විසින් දෙන නිගමනයට අනුව දැන් ලෝතර බුද්ධත්වයේ ලැබලා ධර්ම දේශනා කිරීමට මහා ප්‍රඥා ඇවිල්ලා ආරාධනය කියන ආරාධනා කළාය කියන කතාවේ ඒ වගේම මේ අද දැන් මම මේ කිව් කතාව මොකද්ද ඕනම වැඩකට ඉදිරිපත් වුණොත් අපි හැම වෙලේම අර සිත විසින් දෙන්නා වූ නිගමනය ඕන දැන් ලෝතර බුදුන බැරි වුණා ඒ පිටපත ඒ මොකද බුදුහාමුදුරුවෝ කියලා දෙයක් නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ පරිසුද්ධත්වයට පත් වුණා වූ ධර්ම පොදි. ඉස්සෙල්ලා ඒ ධර්ම පොදිය තිබුණේ අපිරිසිදු ස්වરૂප. ඒක නිසා ඒ අපිරිසිදු ස්වરૂපය සුද්ධ කරන්න උනාදට සිද්ධ වෙනවා. ඇයි එහෙම සුද්ධ කරන්න උනාදට ඕනේ? ඒ අසුද්ධ ධර්ම ගොඩ තුලින් දෙන්නා වූ නිගමන සංසාරේ දුක් විඳින්න ඒ වාගේම ඉන්න ආත්මයේ මහා පීඩාවලට පත් වෙන්න පෙරත් නැති දුක් වල හිමිකාරයක් වෙන්න හේතු වන නිසයි බුදුහාමුදුරන්ට මේ ධර්ම සිද්ධ කරන්නේ අපේ අදහස දෙන්නේ අපිට අපි වෙනුවෙන් බුදුහාමුදුරුවෝ ආවාය ඒ ඉතින් සාමාන්‍යයෙන් ජේසුස් වහන්සේ ලෝකේ ඉන්නේ මේ මිනිසාගේ දුක් නැති කරන්න ඔය ආදී වශයෙන් ආගම් වල තියෙන මතම කියනවා. නමුත් බුදුහාමුදුරු ලෝපහල උනේ තමන්ගේ ජීවිතයේ තියෙනා වූ අපිරිසිදු ධර්ම. යම් තාක්කේ තියෙන ඒවා තුලින් දෙන නිගමන තමයි අපේ සිත්තර වෙන්නේ. ඒ නිගමන ධර්ම වලට අනුව නිගමනයේ දෙනකොට අනිසා මහා දුක්කටපත් වෙන ජීවිත රටාවක් තමයි හිමිලා ඒ දුක් සහිත ජීවිත රටාව දුක් නොදෙන තත්ත්වයට පෙරලන්න උන්වහන්සේට සිද්ධ වුණා මේ ධර්ම ඔක්කොම සුද්ධ කරා. ධර්ම සුද්ධ කළාට පස්සේ සුද්ධ වූ ධර්ම ආශ්‍රේ ඉතුරුෙච්ච එක තමයි මෛත්‍රියයි කරුණාවයි මුදිතාව ඒ ධර්ම හතර ගොනු වෙලා තමයි බුදුහාමුදුරන්ට ඊළඟට තීරණයක් දුන්නේ දැන් අදහස් සම්පූර්ණයි. සත්පති දෙවල දැන් කොහොම පරීක්ෂණ අවසానයි. දැන් ඉතින් මා විසින් කළ යුතු මොකක්ද? මා විසින් කියන්නේ කාට? ඒ තමන්ගේ හිත විසින් දෙන නිගමනය. දැන් මා විසින් මගේ සියලු උත්සාහය, සියලු පුළුවන්කාරකම්, සියලු ක්‍රියාවන් ලෝකයාගේ යාපත සඳහා ඒ කතාවත් දෙයෙන් ඉදිරිපත් කරනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ධර්ම හතර විසින් මේ අවස්ථාවේ කටවිවර වැඩ කටයුතු වුණාට පස්සේ දුන්න නිගමන. අනේ ඒක බුදු වෙලා සිද්ධ වුණා තමන්ගේ සිතට අනුකූලව. ඊළඟට දැන් අපි මේ කතා කරන්නේ වර්තමාන අපේ ජීවිතය. ඒකට දැන් අපේ ජීවිතේ ගත වෙන්නේ ඒ න්‍යාය යටතේමයි. හිතේ න්‍යාය දැන් දැන් න්‍යාය ධර්ම පහක් තියෙනවා චිත්ත න්‍යාමය කියන්නේ යම් තත්ත්වයක සකස් වෙලා තිබුණා ඒ ධර්මයේ විසින් වෙන නිගමනය අවදාහක වෙනස් ඒ ධර්මයේ තියෙන ස්වરૂපය තමයි ඉදිරිපත් කරන්නේ ඒක ධර්ම න්‍යාමය එතකොට දැන් මෙතන චිත්ත න්‍යාමය වැඩ කරන හැටි කියන්නේ එතකොට දැන් මේ රජුරු වැරදි තීරණයක් අරගෙන වැරදි මතයක් අරගෙන අර අසරණ බල්ලන් දෙල්ලුවා. තමන්ගේ ගෙදර ඉන්න බල්ලන් කරපු වරද ගැන හොයන්නේ නැතුව අන්න අපගල්මි දැන් අපේ ජීවිතේ පාලනය කරන ප්‍රධාන අධිපතියා ප්‍රධානියා නැත්නම් රජුරු තමයි අපේ ඒ හිත අපි ගත්තොත් රජුරන්ටගේ ජීවිත රටාවට එකඟ කළ සමකල්ලා ජීවිතේ හැම අවස්ථාවකම අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රජාපාලක කිව්වොත් ඊටමද ප්‍රජාපාලක ප්‍රජාපති ප්‍රජාපාලක ප්‍රජාපති කිව්වත් ඊටම ප්‍රජාපති කියන්නේ කිසද එනවනේ එතකොට දැන් ඒ තමන්ගේ ජීවිතේ අර රජුලෝන්ගේ ජීවිත රටාවත් එක්ක සම්බන්ධ කරලා නැත්නම් ඒකට කුරුමාරම් කරලා මේ අපේ ඉඳ තිබ්බ. අර රජුෝය කරපු දේට අපි හිතයදී මේ කතාව අහනකොට මේ හැම දෙනාටම මේ තරම් කොයි තරම් සුදර්ශිෂ්ඨ රජෙක්ද අර හිතයයි ඉදිරියේ ඉන්නට කිසි දෙයක් කලේ නෑ අසන්න බල්ලු දෙවුවා නේද කියලා ඒ හිතෙන් දෙන්න. ඒක අර අපිට ප්‍රකටව අපේ බාහිර පිළිබඳව ගන්නා තීරණේ නමුත් අපේ ජීවිතයේ දින ආකෘතිය අපි දාන ඊට අදාළ ආකෘතිය නැත්නම් මේ හැදීම අපේ ජීවිතයේ තියෙන බෙන්මු බෙන්නුවත් ප්‍රතිගැස්සෙන් පුළුවන් ඒ රජුලෝ අපි දෙන්නම ලෙවල් එකක වාරයි ඒ මොකද හැම අවස්ථාවකම ජීවිතකමේ කියන්නේ ප්‍රත්‍යක්ෂ මා ඇතුළේ මේ හැම දිනාගෙම තියෙන தත්ත්වයක් මේ කතා කරන්නේ මම බේරිලා කතා කරනවා නෙවෙයි මේ ප්‍රත්‍යක්ෂන සිතක තියෙන දෝෂ සහිත ස්වરૂපය අපට නොපෙනෙන නිසා බුදු වදනින් ඒවා උලුක් කරලා පෙන්නවා ඔන්න සුද්ධ කරන්න තියෙන තැන. මොකද ඒවා අපිට පැහැදිලි නැහැ. අපි ඒව වැරදි කොට සලකන්නේ. අන්න ඒකේ වල සාක්ෂියක් වශයෙන් අපයන් ගත්තොත් යම් කිසි කෙනෙක් යම් කිසි බාහිර ලෝකයේ යම් කිසි සිද්ධියක් වෙනකොට අපේ සිටිවිලි වැඩ කරන්නේ කොහොමද ඒ සිද්ධියට සම්පූර්ණ දෝෂාරෝපණය සම්පූර්ණ මේ සිද්ධියට ආදාළ බුද්ධලයන්ට හෝ වේවා ඒ ග්‍රීකා කිත් යම් යම් යම් ධර්ම දේවල් යන සියල්ලටම දොස් නගන ගතිය. ඒ දොස් නගන ගතිය එපමණින් අවසන් වෙන්නේ නැහැ. ඊළඟට අපි කරන්නේ ඒ අයගේ දෝෂය අවත්තා එක කියලා ඒ අය බිඳවන්න හදනවා. ඒ අය හඳුන්වලා දෙන්න. ඒ අය මේ විදිහේ වැඩ කරන, මේ විදිහේ වැඩ කරන, මේ විදිහේ සයින බුද්ධලයකට අපි හඳුන්වලා දෙන්න. ඒකට ඒක කොහොමද ඉතින් ඒ සිද්ධිය අරකට සම්බන්ධ වෙන්නේ කොහොමද කිව්වොත් දැන් ධ්‍යානි දර්ශනයේ හමු වුණා. අර රජුලන්ගේ අර අන්තයන් ගාලා රජුලෝ දැනගත්තා වූ සිද්ධියක් වශයෙන් ඒ සිද්ධිය වගේ අපිට යමක් හම්බ වෙච්චාම අපේ ඇසට හෝ කනට හම්බ වෙච්චාම ඒ සිද්ධිය එක්ක අපේ නිගමන වැඩ කරන්නේ කොහොමද? සම්පූර්ණයෙන් මෙතන තියෙන ඒ සියලු දෝෂාන්තකාරවල අවශ්‍ය අවශ්‍ය අනිත් අයට හඳුන්වනවා. ඒ අය මෙහෙමයි, ඒ අය මෙහෙමයි, ඒ අයගේ ප්‍රවෘත්ති මෙහෙමයි බලන්න කොයි තරම් නරකද ආදී වශයෙන් සම්පූර්ණයෙන්ම අර අයට මේ අයගේ හැඳිනීම වැරදිදී නැත්නම් ඒ අය පිළිලු ගන්නා தත්ත්වයට හැර හරවන දෙනට මේ උත්සාහ ඒක හරියට කොහොමද කිව්වොත් හම් කෑවයි කියලා බාහිර බණ්ඩ තමන්ගේ ඇමති වරුන්ට කියලා නැත්නම් සේවකෙන්න කියලා ඒ බල්ලු මරන්න වගේ සිද්ධියක් තමයි අර අපෙන් සිද්ධ වෙන්නේ ලෝකේ අපිට හමු වෙච්ච අවස්ථාවලදී යම් යම් අවස්ථාවල ඒකට පිළිපදින ආකාර තුලින් ඉදිරිපත් වෙන්නේ අර විදිහේ විද්‍යාව. ඊළඟට එතෙන්දි තව එකක් අපිට පෙන්නනවා අර තාපසීන් වහන්සේ. ඇවිල්ලා රජුරන්ට නොපෙන්නවා නම් රජුරන් නොපෙන්නවා. බල්ල පිට විතරක් නෙමෙයි ඉන්නේ බල්ල සමුන් ගේම කියලා. පිටේ කියන දෙදෙනේ මාළිගාවේ කියන බල්ල බලයි. ඒක නිසා කරුණා කරලා ඔබ වහන්සේ බලන්න මේ වංශ කරන දෙයක් ටිකක් දී බලන්න කවුද කියන්නේ වැරදි කාර්යය. එතකොට මේ බලනන්ට ඒ දුන්නාම වැරදි කාර්යය ඇති. ඒ වගේම මේ දැන් තාපසීන් වහන්සේ වශයෙන් අපිට දැන් ලෝකේ හැම වෙලේම නිර්දෝෂ තාපසෙක් අපිට ඉන්නවා. කවුද? ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ ජීවන ස්වરૂපය අපේ ඉදිරියේ දුණා අපට උන්වහන්සේ ජීවතුන් අතර ඉන්න වගේම මේ කරුණ කියා දීමට කාරණේ පහදා දීමට ධර්මයේ තුලින් අත්ත පහදලා දෙනවා මේ එක කොටස. ඒතොර ඒ තුලින් දෙන්නන මේ අර තාපසින් වහන්සේ රජුලන්ට කරුණ කිව්වා වගේ ඒ තුලින් දෙන්නන ඒ ධර්මයේ තුලින් දෙන්නන අප පිළිබඳව කතාව මොකද්ද? යම් කිසි කෙනෙකුට දෝෂයක් යම් කිසි පැවැදීමට ඔහුව හෙලා දැකීමට එසේ නැත්නම් පහත් කිරීමට හෝ වැරදි හැඳින්වීමක් දෙමින් ඔවුන්ට යම් කිසි දඬුවමක් ලබා දීම. දඬුවම කියන්නේ වැරදි ඔවුන්ගේ වැරදි බව ඔවුන් වැරදි බව තවත් කෙනෙකුට හැඳින්වීමේදී අර ඔවුන්ට ඔහුගෙන් ලැබෙන ලාභ නැති වෙනවා. ඒකට දඬුවමක්. එතකොට ඒ අනුන්ට දනුවන් ලබා දෙන්න හදනවා. මේ අපි තුල. අර එවැනි සිද්ධි එවැනි දේවල් ඒ මිනිස්සු අපි කියමු. කෙනෙකුට ගෑනවා, දුරෝලේ පෙන්නවා, මොකක් හරි වරදක්. නමුත් මේ සිද්ධිය අල්ලාගෙන දැන් මේ අපතුලින් නැගී හිටින්නේ මොකක්ද? අපතුලින් නැගී හිටින්නේ එවැනි වැරදි කරන්න පුළුවන් වර්ගයේ මානසික මට්ටමක් තමයි ඒ මිනිස්සු හෙලා දැකීමට දැන් ඉදිරිපත් වෙනවා. මොකද අපි මහත්යෙක් ඇහුවා. දැන් මේ බ්‍රහස්පතින්ද විශේෂයෙන් මේ මහත්ය ආවේ ආවයි ප්‍රශ්නය. මොකද දැන් මේ සම්මා මුසාවාදා වේරමණී අනුසාවාචා වේරමණී සම්පප්පලාප වේ. විසාවාදා වේරමණි, කිසුනා වාචා වේනමණි, පරසා වාචා. එතකොට එක තැනක තියෙනවා වාදාදි විසාවාද කියන සත්‍ය. තවත් තැනක තියෙනවා වාචික. වාචය කියන්නේ නැහැ. නමුත් මේක මේ අයටත් ප්‍රයෝජනයි මේ කතාවටත් ඒක අදාළයි. එතකොට දැන් මේ පෙන්වන්නේ මොකද්ද මේ શબ્ද දෙකකින් වාදය කියන්නේ අදහසක් සාර්ථක කිරීම සඳහා නැත්නම් වමනාවක් ඉක්කොට ගැනීම සඳහා ඒ වෙලාවේ යොදන ඒකට උපකාර පිණිස යොදන කතා ස්වරූපිට කියන වාදය. දැන් වාද කන්වේ කියන්නේ ඒක දැන් නොයේ වාද කියනවා මේ ඒ ඔක්කොම ඒ සීපී වාචා කියන්නේ වාචා කියන શબ્දයක් හැදෙන්නේ ඒ ඒ ඒ හැඩය සිත ඇතුළේම තියෙන ස්වરૂපයක් එයාට ඊට එහා බෑ මේ ඒක වෙනස් කරන්න. ඒකට අනුස්ස ස්වરૂපය ඒ වගේම තිසුණු ස්වરૂපය තිසුණු ස්වરૂපේ පරුස ස්වરૂපය මේ කියන දෙකම සත්‍යජන නම් මේ බොහෝම කෙලස් බහුලව තියෙන අපේ සිත්වල හැම වෙලෙම තියෙන ගති දෙකක් ඒ දෙකෙන් පෙන්වන වාච යන සම්පත. මොකද ඒක ඇතුලෙන් මේනේ. අර විදිහ සකස් කරලා කියන එකක් නෙවෙයි. ඒක ඇතුලෙන් මේනේ. මොකද ඕනම වෙලාවක කතාවක් කතා කරනකොට අපේ සිතෙන් තවත් කෙනෙකුගේ தත්ත්වයක් අනිත් එක්කෙනාට පෙන්නලා ඔහුව ඔහු පිළිබඳව කලකිරෙන ස්වභාවයකට පත් වෙන දේවල් අපි දැනවත් හෝ නොදැනවත් කියන. යාසිමු අත්ත වශයෙන්ම අර බොළු මිනිහ ඒ මිනිහ නිරන්තරයෙන්ම බොනවා මේ බද්දන්න කියලා අපි කියන්නේ. ඒ මිනිහ ගැන කතා කරන අවස්ථාවේදී ඒ මිනිස්යාගේ දේබදුකම මිස්සරහට අරගෙන මේ මිනිහා නම් බොහොම තමයි නමුත් අතිපින්සත් ඒ මොකද්ද ඒ මිනිස්සයා කෙරෙහි ප්‍රසාදේනොත් අප්‍රසාදයට අර අසන්නාගේ සිතපත් වීමට දරන කෙලෙන සිද්ධියක් ඉදන්නේ නැහැ අපි මොකද්ද ඕක කොයිතරම් වරදක්ද මේ ඉන්දියා පොඩ් එකනේ අපි කිව්වේ කියලා නිදහසට කරුණු කියන්න පුළුවන් ඒක මේ මේ ලෝකෙ මිනිසුන්ගේ මේරෙන්න පුළුවන් ඕක කමන්නේ නැහැ යනවා කියලා යන්න දෙයි. නමුත් ධර්මයේ මේරුමක් නැහැ. මේ අපි කතා කරන්නේ ධර්මයේ මේරුමක් නැති නිසා මේ මේරෙන්න උපක්‍රමයි මෙතන අපි තේරුම් ගන්න. ඒකට බුදුහාමුදුරුවෝගේ හැම වෙලෙම දාන් කරලා තියෙනවා මේ ගුණාන ස්මරණය හැම වෙලෙම මෙනෙහි කරන්නේ. මේ බුදු ගුණ විතරක් නෙවෙයි හැබැයි නිය බුදුහාමුදුරුවෝ දැන් බුදුහාමුදුරුවෝ දැන් බුදුහාමුදුරුවෝ දැන් කියන්නේ අපිට ඉන්න පුළුවන්. නමුත් ඒ කටින් දෙොට්ට එන නැත්තම් මිනිහෙක් ගැන හැම වෙලාවෙම ඒ මිනිහට අගුණ ගැන සිතන්නේ නැතුව එයාගේ යමක් තියෙනවා නම් මොදේ කියලා ඒක ගැන විතරක් අවසන්දේ. අවසර සිතන්නේ විතරයි බුදුහාමුදුරුවෝ අවසර දෙන්නේ. ඒ බුදුහාමුදුරුවෝ ගැන විතරක් නෙවෙයි පුළුවන් තරම් තමාගේ සිතේ හැම දෙනාගේම හොඳ පැත්ත කතා කරන්න. ඒ කියන්නේ වඩු ගෙඩිය හම්බෙච්චාම දැන් කුණු වෙච්ච පැත්ත පැත්තක දාන. කන්න පුළුවන් හොඳ පැත්ත කම එකයි තියෙන්නේ. අර කුණු පැත්ත කෑවොත් අජීර්ණ හැදෙනවා යාවීම මූලේ නරකයි. අරව තවරෙනවා. මහා සංකා ගොඩක් ඒක නිසා වරක නිදී ওই පැත්තක් තියෙනවා තමයි. නමුත් කන්න පුළුවන් පැත්ත කාලා සතුට වෙන එකයි ඇත්ත කියන එකයි බුදුහාමුදුරුවෝ මේ ගුණාන ස්මරණ ගුණේ සිහිපත් කිරීමෙන් වෙනවා. එතකොට දැන් අර වාච શબ્දේ අපි දෙන්නේ මොකද්ද? ඒ මිනිස්යාගේ අගුණ තිබුණා. ඒ බේබදු කිනේ තුණා. ඒ මිනිස්යාගේ බේබදුකම ගැන මෙයා මතක් කළා. කියන්නේ මේ මිනිස්යාගේ හිම දුර්වලකමක් තියෙන එක ඇත්ත. නමුත් එයා කොහොමද මේ මේ අවස්ථාවල මේ මේ දේවල් කරන්නේ? එසේ නැත්තම් මේ කියන්නේ හොඳත් ඇත්තම නැත්නම් ඒකට අපිට පාවිච්චි කරන්නේ කොහොමද? ඒක පිසුලා වාචා නොවෙන්න. නැහැ ඉතින් මේකේ මිනිස්යාට සමාජයට ශාරීරික දුර්වලකමක් ඇති. එසේ නැත්නම් ඉන්දියාට කුරුද්දක් කරගන්න බැරි ඇති. එසේ නැත්නම් එයාගේ උත්පත්ති ගතිය මෙන්නේ. ඉතින් ඔක්කොම ගන්නවා කවදා හරි ඉතින් ඔත ඉන්නා තරින මිනිහෙක් වෙයි කියලා පුළුවන් තරම් ගුරුල් කරලා මෙයාගේ සිත එයා එක්ක නොබ මේ ඉඳෙන්නේ නැති දැනට යම් උත්සාහයක් දරුවොත් ඒක අසාර්ථක වෙන්නත් සම්පූර්ණ. එයා සමහරට එහෙම යාගෙන බහඳින්නේ නැති වෙන්නේ. නමුත් තමා විසින් මේකට යොදාපු සිතේ තියෙන්නේ මොකද්ද? අර විතවීම සඳහා උපදින ද්වේෂ ස්වરૂපයේ ද්වේෂ සහගත මේ ගතිය එයා පාවිච්චි නොකරන එකයි ද්වේෂය මනින්න පුළුවන් මෛත්‍රිය දාපු එකයි. කොහොමද කල්පනා. ඈ? ආ. අනිකාමි විශ්වවිද්‍යාල කල්පනා කරනවා. විතර ප්‍රශ්න. එතකොට දැන් මෙතන පේනවා ඇති. අපි මේ වාච શબ્දේ කවුරුත් පරුසා වාචාව තමයි. අපි දන්නේ නැතුව අපේ ශබ්ද පරුස වෙනවා. ඒ අපි දන්නේ අපි පරුසා වාචය කියන්නේ මේ අසභ්‍ය වචන කියන එකට විතරයි. ඒක හරියන්නේ නැහැ ධර්මත් එක්ක. මේ ධර්මත් එක්ක යන්තම් හරි ධර්මයේ නරක පැත්තට දෙහිලා දෙනවනේ. ඒක හරියනකම් ඒකෙන් ලැබෙන ආරම්භක සිද්ධ වෙනවා. ඉතින් ඒක හදාගන්න ඒකේ සත්‍යය තේරෙනවා. අපි බලමු ඒක මගින් කරනවා න්‍යායින් කරන්නේ. නමුත් මේ අපි නොකරන ඒවා නෙමෙයි මේ කියන්නේ. අපි කාට අස්කරන්න තියෙන දේවල් විතරයි මම කියන්නේ. මේ අය බලාපොරොත්තු වෙනවා අමුතුම සෝනවත් නැහැ. ඊනම්ම රාතන් වහන්සේ කෙනෙක්. ඊනම් මාව අල්ලන්නත් තමයි. මේ කිහිල්ල වෙලියලා කියන. එහෙම නෑ. මම මේ අයිනවා. අපි දෙකෙන් නම් වැඩි. මේ අපි අරගෙන තියෙන බුදුහාමුදුරන් අපි ඉන්න කොහොමද කියලා අහගන්න. ඉතින් මේ උපන්ඩ කතා කරන්න කියන්නේ මම කතා කරනවා. අපි දෙගොල්ලෝ මේක දැනගන්න. දැන් මෙතන පරසා වාචාව කියන්නේ මොකද්ද? දැන් තමන්ගේ සිත මොනවා හරි කම්පණයට ද්වේෂ ස්වરૂපයට යන්තම් හරි බිඳක් පත් වෙලා යම් શબ્දයක්ද කරන්නේ. ඒ શબ્දේ පරසාවයි. අන්තිම යම් කිසි කෙනෙකුට ඕක පොඩ්ඩක් මෙහාට ගන්නකො කිව්වා. ගන්නකො කියලා ගන්න නැතුව ඉන්නකොට මොකද්ද ඒ ගන්නවා කියන බලයි කියලා කොම්බත් දික් කරලා කතා කරමු යන්නේ. ඉතින් මොක අපිට අපේ ඇතුළෙන්මයි එන්නේ ඇයි ඇතුළෙන් එන්නේ අර අපේ ළඟේ සංස්කෘතික ඒවා පාස්සම්යෙන් පාස්ස. අන්න දැන් අපි ගන්නවා අර සරණ රජුරුව. කර්ම කතන්දරේ රජුරුව. දැන් මෙතන මේ රජුරුවන්ගේ ස්වરૂපේ ඕ වගේම අපි ළඟ තියෙනවා මොකද හැම වෙලේම අපි නිර්දෝෂයි. ඒ බාහිර තමයි දෙයක් කොරන්නේ. කියන එක කියන අවස්ථාවක් ගත්තොත් අර අර මුලින්ම කිව්වා ඒ පුද්ගලයාගේ වැරදි ස්වરૂපයේ තවත් එක්කෙනෙකුට කතා කරන වෙලාවට එයා වැරදි කාර්යයේ එයා මෙහෙමයි කරන්න තියෙන්නේ එහෙම කරන්න වටින්නේ ආදී වශයෙන් ඔය තාත්තට අපි හිත වැඩ කරනකොට මෙයා දන්නේ නැහැ එයාගේ ළඟ ඉන්න බල්ලෝ මුන්න එයා ළඟ ඒ විදිහේ වැරදි කරන ආකෘතිය ඇඩය ඒ ධර්ම ස්වરૂපේ තීන නිසයි අරමිනියව අර වැඩිකාරයක්. එහෙනම් ඒ ඒක නිසයි. ඒකෝට එහෙම අඳ එනකොට අර තාපතින් නාන්තේ කියන බල්ලන්ට වමනි කරන්න දෙයක් තියෙනවා. මොකද එයා ගා ඒ බල්ලන් ගාමයි මූලික වර්ධනය. අංකාලදී මේ බල්ල. ඒ වගේම බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නනවා මේ වමනි කරවල බල මොකද්ද වමනි කරවල බලන්නේ ධර්ම වමනි කරවල බෑ එයාට කියනවා බුදුහාමුදුරු වදාරනවා ලෝකේ ඒ කුජලයාට උඹේ කරුත්තේ කතා කතා විතරක් නෙවෙයි මේ දේවල් ලෝකේ තියෙනවා මේ එක නිදර්ශනක් කරන්නේ ඒ කතා අර අර මිනිස්යාගේ අමෛත්‍රී ස්වરૂපයක් දැන් දේශභාගත ස්වરૂපයක් උපුටලාගෙනයි අනාගත පුද්ගලයන් හැඳින්වෙනවා. එතකොට බලපෑම කුඹීරාව මෛත්‍රිය කියලා. ඒ මෛත්‍රිය තියනවද කියලා බලන එකයි අර කොමන් කරන මේ මේ උදාහරණයක් දෙන්නේ. එයා නැවත ආරම් බලනවා අර බල්ලන්ගේ බඩේ දිවිච්චව ආරම් බැලුවා වගේ තමන්ගේ මේ කියමනේ තියෙන්නේ අරිට වඩා ශ්‍රේෂ්ඨ ගුණයක්ද නැත්නම් ඒ තාලෙම බලනකොට මේ කියන ගාව මේ කියන පුජ්‍යලයා ගාව ඊට වඩා ලොකු නරක තියෙනවා අර කෙනෙක් අඳුරන්නේ කියලා ඒ කරපු කතාව තුනේ මිශ්‍ර වෙච්ච ධර්මවලදී ඊට වඩා බයයි. ඒක කොහොමද කිව්වොත් ජීවිත රජුරුවන්ගේ දරින්න බලනවා. ඒ බන්ධ නිර්දෝෂයි. ਉਹ හම් නෙමෙයි භෝජන කෑවත් ඒ රජුරුව අවසානයි. නමුත් ආපචීන් මහන්සි කිව්වා අවසර බලන්නේ වමන කරනවා. ඒ වගේම අපට බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙනවා උඹ යම් කිසි ක්‍රියාවක් ඒ විදිහේ අයිති සාධක ක්‍රියාවක් නැත්තම් තීරණයක් ගත්ත වෙලාවට ඒ බීනඟ තියෙන්නේ මොනවද කියලා බලන්න නැවත ඒක අනුස්මරණය කරන්න අවසර බලන්න ඒකට තමයි යෝග ධර්ම උගන්වන්නේ විදර්ශනා අපි මේ විදර්ශනාවෙන් කියවහම නිකන් දක්ලා යන කොරාඩියන මොනවද කියලා. ඒක විදර්ශනාවේ. ඒක නම් මහා උදාර ලීලාවෙන් කියලා හරියට මාර්ග ඵල ලබන මේ දෙවිත්ත වගේ තමයි ඇඳුම් ගසන්නේ. භූවිලි කෙලස් ඔක්කොම ඒක නෙමෙයි විදර්ශනාව. විදර්ශනාව කරන්න පුජ්‍යයාවක්. ඒකයි සමත විදර්ශනා කියලා දෙකක්. සමත කියන්නේ ඉස්සෙල්ලා මේ බාහිර ලෝකෙන් නරක කෙනෙව පොඩ පොඩ පොඩ පොඩ ඕවන සුද්ධ කරගෙන දැන් මේ අය කවුරු මා දන්නවා එක්තරා ප්‍රමාණිතයක කවුරු කියලා. මොකද ඒ කියන කතාව වලින් අපිට පේනවා සමතය පාවිච්චි මොකද්ද? ඉස්සර කේන්තිගේ අවස්ථාවේදී දැන් අපි කේන්ති ගන්නෙ නැහැ. ඒ මොකද? ඒ සමතයකට පත් කරන්නේ තමයි. එහෙම ඩිංග ඩිංග තමයි කරන්නේ. කපාට කරන්නේ නැහැ. එතකොට දැන් අර වමනිකරවල බලන්න වගේ තමාගේ ඒ කාර්යයේ ඉදිරිපත් වෙන සිටේ තියෙන මොනවද කියලා බලනකොට අනියට අර බල්ලු වම්නි කරලා හම්දොට්ට ගත්තා වගේ ඇත්ත දොට්ටාව වගේ හොරා කවුද කියලා වුණා වගේ මෙතන වැරදිකාරය. ඒ මිනිස්යා ඒ වැරදි කරන්නේ මෙන්න මේ මගේ ළඟ තියෙන જાති කියලා තියෙන නිසා. ඒ සිත ඒ මිනිහා ගාව විතරක් නෙවෙයි මේ චිත්ත කාලගත වුණා. මේ වර්ගය මමත් කරන්නේ ඉන්නේ වැඩි. ඒක නිසා එයාට දොස් කියන්නේ බෑ. එයාත් හැදෙන්න ඕන මාත් හැදෙන්න. කියන හැඳින්වීම ලෝකයට රුචිරා ජීවණයෙන් නොලැබී මේ මානසික මේ තරම් සියුම් රහස් හැදලා දෙන්න වෙනුනේ. ඒ වගේම අර බල්ලන්ට ඉච්ච හදිය. දේරන්න අර විදිහේ මෛත්‍රී සාගත තාපසයක් නැතුව බෑ. ඒ තාපසයා එදා මේ පෙන්වන්නේ කවුද? බුදු පියාණන් වහන්සේ බෝසත් සමයේ. මේ තාපස ස්වરૂපයෙන් ඉඳගෙන අසරණ සතාට පවා කරපු උපකාරය උන්වහන්සේ ඉදිරිපත් කරලා අද ඒ උපකාරය මේ ආකාරයෙන් කරනවා දැන් ඒක ලොකුම පළලයි. කියලා හැම ජීවිතයක් අස්සෙම දින ඒ අවුස් දුන අවුස් අවුස් නිදුක් කරගන්න උන්වහන්සේ. එදා අර බලු රන්චුවක් අමාරු මුළු බලු සංගතියම අමාරුවේ වැඩිච්ච එක එදා බේරුවා වගේ දැන් අපිට වෙන්නේ මොකක්ද අපේ ළඟ තියෙන මේ දුර්ගුණ ගති අපි සංසාරේ ඇවිදිනකොට කොයිතරම් දුර්ගුණ ස්වરૂපයෙන් අපි ඉපදිලා කොයිතරම් ලොකු රංචුවක් හැදෙයිද දැන්නේ එක්කාසු ගොඩොත් අහුකොල්ලා පුරංචුවට වඩා ඉස්සරහදී මහ රංචුවක් අපින් හැදෙන්නේ. මොන රංචුවක්ද? අර දුක් ලබන නරක රංචුවක්. දැන් මෙතන වෙන්නේ මොකද? ඒ රංචුව මේක. ඒ ඔක්කොම විනාශ කරගන්න. කොතෙන්ද දෙබළුවා? අර රජගෙදිද්දී ඒක කරන්න පුළුවන් වෙන කොතැනකදවත් නැහැ. ඒලා වෙන කාගාවට කියත් ඒක කරන්න එන්නේ. ඒරණි රජගෙදිච්චම යන්නේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ කියනවා වෙනවා වටා පිටාවේ කොහේ කළත් හරියන්නේ නැහැ. ඕක කතා කරන්න ඕන සමසිගේ හිතත් එක්කයි. හිතේ එක්ක කතා කළොත් තමයි ඕක හරියන්නේ වෙන කෝක එක්ක නැත්ේ කතා කළා දීප්තිපාය එක්ක කතා කළා දැනි හරියන්නේ. සාජ්ජුරු එක්කම ගිහලා කතා. ඒ වගේ මේ තීන අපව අනර්ථයටපත් කරන මේ විදිහේ දුර්ගුණ පිළිබඳව සාධාරණ නිගමනයක් ගන්න නම් එදා රජුගෝ එක කතා කළා වගේ අද තමන්ව පාලනය කරන රජු පිටත් එක්ක කතා කරන්න කියන එකයි මේ. එතකොට දෙන්නනවා බුදුහාමුදුරුවෝ මුළු ලෝකෙ ඔතන හරි මේ දෙච්ච සිද්ධියක් අල්ලගෙන අපේ ජීවිත රටාවක ඇතුල් වෙලා සැඟවිලා අපට නොපෙනී ඉතිරි අයුතු සාගත කියා ස්වරූපයක් නැහැ. ඔන්නෝකයි අද තියෙන කතාව. මේ ගාථාවේ අර්ථයක් දුන්නෝකයි මේ කතාවේ සිද්ධියයි අපේ ජීවිතයේ සම්සන්දනයයි දෙක එකට කරලා බලනකොට ඒ බලු ප්‍රශ්න වගේම තමයි අදට අපේ ජීවිතය ඇතුළත ඇවිදින ප්‍රශ්නයක් ඒ විදිහම අයිති සාධු ප්‍රශ්න. ඒක නිසා ඒක නිර්වෘල් කරන්න හිත දෙසම බලන්නේ කිව්වේ අරකට සම්බන්ධ කරලා කුට්ටු කරලා ජීවිතේ. ඒකට දැන් මොන දේශනාව සයිති කොටස අවසානයි දැන් ඉති සම්ගමන් තියෙන ප්‍රශ්න අහන්න ගම් මොකද කියන්නේ මත්පැන් වලට ඇදහිලි වෙච්ච කොහොමද ඇදහිකම වැඩිකම නිසා යාට දේපද්ද කියලා හුඟක් දෙනෙක් කියනවා ඒක නිසා මගේ විශ්වාසවන්ත යාළුවෙක් කියනවා යාට යම් කිසි හොඳ වැඩකට කටයුත්තක් බාර දෙන්න කොහොමද අනු මිනිස්සයා ගැන ඒ යාළුවා මාව විශ්වාස කරගෙන අර පුද්ගලයා ගැන තොරතුරු මගෙන් අහනවා. එහෙම අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ මට ඔතන මේ මිනිස්යාගේ ඇත්ත පහදලා දෙන්න පුළුවන් දෙයක්. මේ මිනිස්යා මෙහෙම කොහොම බොනවා. එච්චරයි මට කියන්න දෙන්නේ ජීවිත ජීවිතයක් ගත කරන මිනිස්සු. ඉතින් එහෙම කිව්වොත් ස්වාමීනි මම මේ මිනිස්යාට නරකක් මේ මිනිස්යාගේ අගුණයක් අතුරුමණ්ඩ මම එතන පියවරක්වත් එකනේ මේ තත්වයට වැඩිමත් ස්වාමී. ඔව් අරියදාර විදුරක් දුන්නු නාගසේනකින් අහපු ප්‍රශ්නේ වාගේ ඔතෝ කෝටික ප්‍රශ්නයක් ඇහෙනවා. මේ පැත්තෙන් ආව බැන්නොත් මේ පැත්තෙන් ආවනවා ආඳුරු. මේ පැත්තට බැන්නොත් මේ පැත්තට. ඈ දෙපැත්තටම කියලා මෙතන අපි වෙන්නේ මෛත්‍රී සාගත ස්වરૂපය ඇතුළු අර කාරණයට ඉදිරිපත් වීමේ හැඩයසි මේ වෙන්නේ. ඒ මිනිස්යාව මේ මේ න්යායට හඳුන්වලා ඒ අයව පහත් කරලා න්යායට හඳුන්වලා උන් ලැබෙන ලාභය න්යාගේ නැති කරන අදහස තීන ස්වરૂපයක් තමයි අපි දැන් මේ කතාවේදී පෙන්නේ. ඒ වුණානේ එහෙමයි. සෝනාට අපි ගම්වල තාපසේන් වහන්සේ අර බල්ලන් ගැන කතා කරන්න ගිහිල්ලා ඒ බල්ලෝ විතරක් නෙමෙයි මේ රජකෙදර බල්ලොත් දෙන්නේ. ආපු බමත් මේ හම් ඉස්සරහින් තියෙන ඔමන කරන රජකෙදර බින්න බල්ලන්ට ඒ තාපසේ මහන්සේ මේ ජීවිත නිදහස ලබා දීලයි ඒ උත්මයාගේ මෛත්‍රිය අවසන් කරනවා. ඒ වගේ දැන් ඒ මනුෂ්‍යයා බැරිලුවත් මෙයා අහුවිලිලුවත් නෙමෙයි දැන් මෙතන ඔයාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු හැටි තේින්නේ දැන් මේ දේවල් මිනිස්යාට එයාගේ යාළුවා වැඩක් පාර දෙන්නේ කොහොමද වුන්නේ අහවලාට මේ මේ වැඩේ බාර ඔයාන්ට දෙලින්ම කියන්න පුළුවන්කම තියෙනවා තමසේ අඳුරනවා නේද මිනිහා කොහොම මම අඳුරනවා ඒක එහෙනම් මොනවද මගෙන් ආන්නේ සුළු මුළු දන්නවා නේද? ඒ ආදයා එක වෙලාවක මේ විදිහයි එක වෙලාවක මේ විදිහයි. ඉතින් කොහොම ආයෙත් වැඩපාඩු දෙනවා වෙන දේ මගෙන් අහන්න ඕනද කියලා අහුවා. එයාගෙන් උත්තරේ. එතකොට එයාට අනාශයක් විශේෂයෙන් කලින් නෑ මෙයාම අමාත්‍ය දැම්මේ. දෙන්නව දේරන අදහසින් තමා අවස්ථාවේදී මේ පිළිතුරු ඉදිරිපත්. ඒක සමුචිතය අදහස. නමුත් දෙන්න නොදෙන්නේ. නමුත් එයාගේ මෙන්න මෙහෙම ගතියක් තියෙන නිසා කෙලින්ම ওই වැඩේට සුදුසුකම් මේ සුදුසුතාවයෙන් තීරණය ගන්න පුළුවන් කියලා තමයි දැනගන්න. මොකද එයා දෙන්න හදන්නේ ජේමිස් අයියට. හැම වෙලෙම ජේමිස් අයියා නෙමෙයිනේ. කැමරාවක දේවද ජේමිස්. ඉතින් ජේමිස් අයියෙන් ගන්න වැඩේ දේවද ජේමිස් අයියෙන් ගන්න බෑ. ඉතින් ඒ වෙලාවටත් ගැළපෙන එකක් නම් දෙනවා බෑ නේද? නෑ මේකෙන් වැටි ඔයා වරදට අපිලා නෑ. මොකද දෙන්නාම මේ. ඉඳගන්නයි ඒ මිනිස්යා බේරගන්නයි ඕන. දැන් බැරි වෙලා ඒ මිනිස්යාට මේ වැඩේ බාර දෙන්න මෙහාට ඉදුණොත් ඒ මිනිහාම අමාරුවක් නෝ මෙහාට වඩා. මොකද දන්නේ? මේ මිනිස්යා යම් කිසි මුදලක් දෙයි මේ වැඩේ කරන්න. ඒ මිනිස්යා ඒකේ රාගහනා විඳංගකට ගාම ඒ මිනිහා මේ මිනිස්යා හම්බෙන්න බැරි මේ මේ මුණ මුණ දෙන්න බැරි මිනිහෙක්. එතකොට මේ මනසේ මෙහෙමකොලොත් මේ දැන හඳුනුම් මේ මොන දෙන්නත් බැරිකම් තියෙනවා. ඒක නිසා එයාට මේ ජීවිතයේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා වෙන වැඩක් යාට කරන්න පුළුවන් කියලා මම දන්නේ නැහැ. අම්ස් කල්පනා කරලා බලන්න. අම්ස් ගන්නවා තීරණයක්. ඒ තීරණය තමයි සුදුසු වෙන්නේ. මේමයි එයාගේ හැටි. ඒකෙන් ඒ මනුස්සයවත් බේරගත්තා මේ මනුස්සයා. දෙන්නව දෙනවා. මොකද ඒ මිනිස්යාට යාගින් මුදල් ලැබෙන්නේ සැලසුම් සමාගයේ ගතහැකින් මිය ගිහිල්ලා ඉතින් රාහුල් කට්ටක් දීලා ඇවිල්ලා අර වැඩි නුකර ඉන්නේ. එතකොට මේ මිනිස්යාට මුණ දෙන්න. ඒකට දෙන්නම වර්ධින් දෙරගත්තු උච්චලයි. දැන් මේ විදිහේ ආගස්ථා කරමින් අපි අවුස්සලා අනිකොල්ල ගන්නේ මොනවද? අපේ ජීවිතය ඇතුළේ තියෙන ඔයන්නේ කොහොමද ඒවා සුදු ගාලා සුදු කරගන්නේ කොහොමද කියන්නේ ඉතින් අද මේ සුදු යාස්තියෙන් ඒ කා කොටසක් ජීවිතය නමුත් දැන් තවත් කාරණයක් කියන්නේ තියෙනවා දැන් එනසෙන සුරාද ඊළඟ සෙන සුරාද මේ පන්ති පවත් ගන්නවා කියන්නේ නමුත් රහස්පතින්ද වෙනකම් පන්ති පවත් ගන්න පුළුවන් මේ මේ මේ දැන් මේ කන්දෙමි ජීවිතයේ උවමනා කරන රසවත්යක් ඇතිව කරගන්න මේ ආය ධර්ම උත්සාහය හොඳටම තියෙනවා. ඒකේ තියෙන අගය සරකල තියෙන බව හොඳටම තියෙනවා. ඒකට මේ විදිහේ ජීවිතවලට එන්නා වූ යහපත ඒ තුලින් වෙන්නා වූ යහපත සුළුපට එකක් මේ මහ විශාල එකක් සංසාරෙම දුකින් බේරෙන සත්‍යයක් තමයි ජීවිතය. ඒ නිසා දැන් මේ අවස්ථාවේ මේ කෙරෙන්නා වූ යහපත සවකාගමී ඊට අනුව සපුත්‍ර ප්‍රීතියට පත් වෙනා වූ ලෝකපාල සාසන මාර්ගීතානේට සංවිධානයටත් අපාවැක්ෂ කරන්නා වූ දානසත් සිංහ විලාය සම්මියා මේ තිබුණෝදම්ගේ තවතවත් මේ උසස් ධර්ම ජීවිතයේ සම්බන්ධ කරමින් ජීවිත සංසිල්ලුදා කර ගැනීම සඳහා දීයේ සායම් කළ යුතු කාර්යයක් කරත්වා ඒ දිව්‍ය රාජ සමූහයාට තම තමන් නමින් සීමේ පරිලෝකයේ මෞඛ්‍ය ආදී සියලු ඥාත වර්ගයාට පුත් බින්දුතුන්ට ලෝසතුන්ට තම තමන්වත් මේ සත්‍ය කාන්තයෙන් සියලු දුක් නිවාරණා නිර්වාණ ධර්ම අවබෝධයේ ජීවේවා සාමයෙන් තමත මුනිවංශ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු Thank you.